ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි එතකොට මේ නිස්සරණේ පවත්වන 208 වෙනි වහන වැඩසටහනේ ධර්ම ප්‍රථම ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ මම හිතන්නේ අපිට ලිඛිත ප්‍රශ්න කිහිපයක් ලැබිලා තියෙනවා අපි එහෙමනම් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා අපි එතනින් සාකච්ඡාව පටන් ගමු හොඳයි තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස අද ප්‍රශ්න 8ක් පමණ ලැබිලා තියෙනවා මම එයින් පළවෙනි ප්‍රශ්නේ කියවන්නම් ගරුතර ස්වාමින් වහන්ස භාවනා කිරීමේදී එක දිගට ඉරියව් පවත්වා ගැනීම අපහසුයි. ඒ සඳහා ඉරියව් මාරු කරමින් භාවනාව සිදු කළාට කමක් නැද්ද? භාවනාවට ඉඳගත් මොහොතේ සිටම නිදිමත ගතියක් දැනේ. ඒ සඳහා විසඳුමක් ලබා දෙනු මැනවි. ත්වන් සරණයි. ඔව් ඉතින් ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි හුඟක් වෙලාවට සෑහෙන්න කාර්යබහුල ජීවිතයක් නම් ගත කරන්නේ. ඒ කාර්යබහුල ජීවිතයක යෙදිච්ච කෙනෙක් ඇවිල්ලා භාවනා කරන්න පටන් ගත්තාම හුඟක් වෙලාවට නිදිමතට එනවා. මොකද අපි භාවනා මේ කාර්යබහුල ජීවිතයේදී අපි තුමු කටයුතු රාශියක් එක මොහොතේ කරනවා. ඉතින් ඒ හරහා තව හිත මේ වික්ෂිප්ත වීමක් තියෙනවා. ඒ නිසා අපේ ජීවිතවලත් හුඟා ගැටලු සහගතයි. ඉතින් ඒ ඒ අවස්ථාවේදී හිත තියෙන එකතකින් අවදිමත්ව තියෙන්නේ. මේ කෙලෙස් හරහා අවදිමත්ව තියෙන්නේ. නමුත් අපි භාවනා කරන්න ආවහම තියෙන්නේ ඊටාම සරල අරමුණක් දිහා බලන්නයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි තමු ආනාපානය කරනවා. හුස්ම රැල්ලක් දිහා ආස්වාසය ප්‍රාස්වාසයක් දිහා බලන්න තියෙන්නේ. ඒ නිසා ඒ වගේ සරල අරමුණකට හිත දාපු ගමන් හිත නින්දට වැටෙනවා. හිතට හරීම නිදිමතක්, පාළු ගතියක්, ඒකාකාරී බවක් දැනෙනවා. ඒ නිසා ඒක වළක්ව ගන්න ඉතින් විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි ඉඳගන්න කලින් හොඳට සක්මනක යෙදෙන්න. හොඳට සක්මන් භාවනාවක යෙදෙන්න. එතෙන්දී අපි අරගෙන සක්මන කරන්නේ. ඒ වගේමයි හොඳට වාතාශ්‍රය තියෙන තැනක පුළුවන් නම් කරන්න. එළිය පහළිය තියෙන තැනක කරන්න නිකන් අඳුරු තැනක නෙමෙයි හොඳට එළිය තියෙන තැනක භාවනාව කරන්න. ඒ වගේමයි අපි හොඳ තැනක් තෝරගෙන පිරිසුදු තැනක් තෝරගෙන ඒ තැන තමයි ඒ තීරුවේ තමයි සක්මන් භාවනාවේ යෙදෙන්නේ. ඒ නිසා සක්මන් භාවනාවේදී නිින්ද යන තියෙන අවකාශය හුඟක්ම අඩුයි. මම දන්නේ සක්මනේදීත් නිින්ද ගියාද කියලා මේ ලියන කෙනාට. කෙසේ නමුත් සක්මනේදී නිින්ද යන තියෙන අවකාශය හුඟක් අඩුයි. මොකද අපි සක්මනේදී චේතනාපූර්වක යමක් කරනවා. උදාහරණයක් වශයෙන් අපි වම් පාදය පොළවේ වදිනකොට අපි චේතනාපූර්වක වම් පාදය ඔසවලා එතෙන්ට තියන්න ඕනේ. අර දකුණු පාදයේ පොළවේ වදිනවා නම් ඒ කියන්නේ දකුණු පාදයේ ඔසවලා පොළවේ මේ තියලා. ඒ කියන්නේ අපි චේතනාපූර්වකව හිතලා තමයි සක්මනේ යෙදෙන්නේ. ඒ නිසා එතෙන්දී නිින්ද යන තියෙන හැකියාව ඊටාම අඩුයි. ඒ නිසා ඊළඟ එක තමයි එතෙන්දී අපිට ඕන නම් නිින්ද යන එක තවත් අඩු කරගන්න වම් පාදයේ පොළවේ වදිනකොට වම කියලා හොඳට හිතින් මෙනෙහි කරන්න. මේ කටින් කියනවා කියන එක නෙමෙයි. හොඳට පොළවේ වැදුනා, වැදුනට පස්සේ ඒක හරියට නිකන් ස්ථිර කරනවා වගේ වම් පාදයේ පොළවේ වැදුනා මේ වම වම් පාදයයි දකුණු පාදයේ නෙමෙයි වම් පාදයයි කියලා හොඳට හිතින් ස්ථිර කරනවා වම කියලා. ආයි ඔන්න දකුණු පාදයේ පොළවේ වැදුනා. Tamanට හොඳට තේරුණා ගොරෝසුවට අපි බොරළු පොළවේ නැත්තම් වැලි මළුවේ නම් සක්මන් කළේ. Tamanට හොඳට තේරෙනවා දැන් වැලි මළුවේ දැන් පාදේ ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වුණ මොහොතේ උනාට පස්සේ හොඳට ඔන්න දකුණ කියලා මෙනෙහි කරනවා. අන්න ඒ වගේ පුළුවන් තරම් අර දැනෙන දේ හරහා හිතට ලොකු උත්තේජනයක් ගන්න උත්සාහත් වෙන්න. හිත ටිකක් නැගිට්ටවලා අවදි කරවලා ගන්න අර පාදයේ වදිනවත් එක්ක වම් පාදයේ වැදුණා ඔන්න හිත උත්තේජනේ වුණා වම කියලා මෙනෙහි කරා. දකුණු පාදයේ වැදුණා හොඳට හිත උත්තේජනේ වුණා දකුණ කියලා මෙනෙහි කරා. මේ විදිහට අපිට මේ නිින්ද කියන එක වළක්ව ගන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි ඉඳගෙන ඉන්න ඉඳගෙන කරන පරයන්ක භාවනාවේදීත් හුඟක් අඳුරු පරිසරයක කරන්න එපා. පුළුවන් තරම් දැන් මේ දවස්වල නම් මේ විදුලි ආලෝකය දල්වගෙන පොඩ්ඩක් එළිය තියාගෙන මේ භාවනාව කරන්න නැත්නම් හිත කොහොමත් මලානික වෙලා මේ නිින්දර යන්න පුළුවන්. අනිත් එක මේ දවස්වල අර මේ වෙහිබර කාල වුණේ නිසා තවත් නිදිමතට එනවා වැඩි. ඒ නිසා පුළුවන් තරම් ආලෝක සංඥාව සහිතව භාවනාවේ යෙදෙන්න. එතකොට නිදිමත ගතිය අඩු වෙලා යනවා. තවත් ඉතින් උණු වතුර ටිකක් එහෙම පාවිච්චි කරන්න, උණු වතුර ටිකක් පානය කළා, නැත්නම් තේ වතුර ටිකක් පානය කළා මේ වාඩි වෙන්න. එතකොටත් ඒකිනුත් යම් පමණක උත්තේජනයක් එනවා. අපි එකින් එක ප්‍රශ්නයට ඉස්සරහට යනවා. කාට හරි තව දුරටත් පැහැදිලි කරගන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා ඉදිරිපත් වෙන්න. දෙවැනි ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්ස පර්යංක භාවනාවේ යෙදීමේදී තත්පර 30ක් 40ක් ගිය තැන සිත වෙනත් සිතුවිලි කරා ගලා යයි. නැවත මුල සිට පටන් ගත්තද තත්පර කීපයකින් වෙනත් සිතුවිලි මනසට නැගේ. දෙතුන් පාරක් මෙසේ සිදු වූ පසු නිතරම සිතට නැගෙනුයේ මට මේක හරියන්නේ නෑ වගේ හැඟීමකි. ඉන්පසු ඒ ඔස්සේ සිත ගමන් කරයි. මෙවැනි අවස්ථාවන්හිදී කළ යුත්තේ කුමක්දයි ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමැත්තෙමි. තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම ඉතින් ඕක මේ ඔය කියන කෙනාට විතරක් නෙමෙයි ඕක මටත් තිබුණා. ඉතින් අපි මම පටන් ගන්නෙත් පටන් ගත්තේ තොතෙන්ම තමයි. මමත් සෑහෙන්න කාර්යබහුලව ඉඳලා තමයි මහන උනේ. ඉතින් මහන වෙලා මමත් අරමුණක හිත තියන්න බැලුවා. ඒක මොහොතක්වත් තියෙන්නේ නැහැ. ඉතින් අනිත් එක අර මේ හිත වික්ෂිප්තයි කියන එකේ සීමාවකුත් නැහැ. අරමුණු මං හිතන්නේ තප්පරයට 1000ක්වත් එනවද මන් දන්නේ නැහැ මේ දවස්වල. ඒ තරමටම හිත හරිම වික්ෂිප්තයි. ඉතින් එහෙම තියෙදි තමයි අපි හැමෝම හුඟක් දෙනින් පටන් ගන්න. විශේෂයෙන්ම කාර්යබහුල ජීවිතයක් ගත කරපු කෙනෙක් නම් භාවනාවට වාඩි වෙන්නේ. ඉතින් අයගේ හිත එක මොහොතක්වත් සාමාන්‍යයෙන් ඔය අපි දරන මේ ආස්වාස ප්‍රස්වාසයක වම දකුණක එක පාට නම් ඉන්නේ නැහැ. ඉතින් හැබැයි එහෙම කියලා උත්සාහය අතරින්නත් බෑ. ඒක තමයි මේ වීරයක් වශයෙන් වඩන්න තියෙන්නේ. ඒකයි වීර සම්බොජ්ජංගයක් කියලා කියන්නේ. තරමට මේ වීරය යොදන්න වෙනවා. වීර සම වීරය ඌමනාවෙම මේ කටයුත්ත අත් නොහැර කරනවා මම මේක මට කරන්න පුළුවන් කියලා පොඩි විතර ගැම්මක් ගන්න වෙනවා. එහෙම නැතුව ඉතින් මේක කරන්න බෑ. මොකද අපි බලාපොරොත්තු වෙනවා නම් මේ වාඩි වුණ ගමන් මං කිව්වා නම් ඔන්න ආස්වාසය තුළ හිත ඉන්න ඕනේ කියලා. ටග්ගාලා ඉතින් ආස්වාසය ගාවත් එක්ක හිතයි ඉඳී නම් ඉතින් ඒක සාමාන්‍යයෙන් නම් වෙන්නේ නැති වැඩක්. ඉතින් කවුරු හරි හිතනවා නම් මේක හැබැයි මේක මේ මට භාවනාව හරියන්නේ මම අබහුවයයි මම ත්‍රි හේතුක නැහැ. ඔහොම කියලා හිතනවා නම් ඉතින් ඒක වැරදිලා. එහෙම දෙයක් නන්නේ. අනිවාර්යෙන් අපි උත්සාහ කරනවා නම් අනිවාර්යෙන්ම හිත මෙල්ල කරන්න නම් පුළුවන්. ඒක නම් කිසිම දෙගිඩියාවක් ගන්න එපා. මේක අපි උත්සාහයෙන් කරනවා නම් ඕන කෙනෙකුට මේක හිත මෙල්ල කරන්න පුළුවන්. ඒකට හැබැයි සෑහෙන උත්සාහයක් අවශ්‍යයි. මොකද මුලදී සිහිය පිහිටවන්න වෑයමක් දරන්න වෙනවා. මොකද අර මං කලින් කිව්වා වගේ හිත අපි පුරුදු වෙලා නැහැ අත්‍තරම වර්තමානයේ පිහිටවන්න. හිත තියෙන සම්පූර්ණයෙන්ම අතීතයේ ගිහිලා අතීත දේවල් මතක් කර කර සෑහෙන වික්ෂිප්ත වෙන ස්වභාවයක් තමයි හිතේ තියෙන්නේ. එහෙම නැත්නම් අනාගතයේ අරක වෙයි මේක වෙයි කිය කිය එක්කෝ හිතෙන් අවිනිශ්චිත භාවයකට යනවා. එහෙම නැත්නම් හිතෙන් මොනවා මොනවා හරි බලාපොරොත්තු වෙනවා. ඉතින් අන්න ඒ වගේ අනාගතය අසුරු කරන ස්වභාවයක් තමයි හිතේ තියෙන්නේ. ඉතින් මේ නිසා අතීතයයි අනාගතයයි අල්ලගෙන සෑහෙන්න ව්‍යාකූල වෙච්ච ස්වභාවයක් තමයි අපේ හිතවල තියෙන්නේ. ඉතින් අපි එමන්දු හිතක් තමයි මේ වර්තමානයට ගැනීම සඳහා ප්‍රයත්නයක් දරන්නේ. ඉතින් අනිවාර්යෙන් අමාරුයි. ඒ නිසානේ මේ තරම් අපි කැප වෙන්නේ. අපි දැන් මේ භාවනා ශාලාවකට ඇවිල්ලා සිල් සමාදන් වෙලා, අටසිල් සමාදන් වෙලා, අනිත් ගේදොර වැඩ කටයුතු ඔක්කොම බැහැර වෙලා, ආරණ්‍යට ඇවිල්ලා. ඉතින් මෙච්චර කැප වෙන්න දෙයක් නැහැ. මේක ලේසියෙන් කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේක අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් උත්සාහයෙන් තමයි මුලදී කරන්න තියෙන්නේ. ධෛර්ය ධෛර්ය සම්පන්න වෙන්න. මේක කරන්න බැරි දෙයක් නෙමෙයි කරන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ පෙන්නපු දහම අතීතේ විතරක් වළංගු දෙයක් නෙමෙයි. මේක මේ වර්තමානයේ කළ හැකි දෙයක්. අන්නේ විශ්වාසය හිතට ගන්න හිත පිට යාවි ඒ ගැන ඔය තරම්ම හිතේ අමනාපයක් ඇති කරගන්න එපා. අපි උත්සාහත් වෙනවා වම් පාදයේ පොළේ වදිනකොට ඔන්න එතන හිත තියන්න උත්සාහත් වෙනවා. අපි පොඩ්ඩක් ඔන්න හිත හිටියා එතන. ආයෙත් හිත පිට ගියා. ඒක තමයි හිතේ ස්වභාවය. ආයෙත් ඉතින් අපේ යුතුයකම වෙන්නේ නැවතත් මතක් වුණ මොහොතේ නැවතත් ගෙනල්ලා මේ අරමුණේ තියන්න. ආයෙත් ඔන්න දකුණ වම කියලා ඔන්න යනවා. ආයෙත් ඔන්න හිත පිට යනවා. පිට ගිහිලත් අපි තුන අතරමං වෙලා හිටියා විනාඩි 5ක් 10ක්. ඒක තමයි ඉතින් අපේ ස්වභාවය මුලදී. පස්සේ ඉතින් මතක් වෙනවා ආ දැන් මේකේ නෙමෙයි ඉන්න තියෙන්නේ දැන් මෙන්න වම දකුණ කියන එකේ ඉන්න තියෙන්නේ කියලා මතක් වෙනවා. අර වෙච්ච දේ ගැන කිසිම පසුතැවීමක් නැතුව Tamanට චෝදනා කරගන්නේ නැතුව ඒක සම්පූර්ණයෙන්ම වුණා වුණාමයි ඒක එහෙම අතෑරියා ටක් ගාලා පුළුවන් ඉක්මනට ආයෙ මෙතෙන්ට එන්න. මොකද අර වෙච්ච දේ ගැන පසුතැවි තැවි ඉන්න ගියොත් අනවශ්‍ය කාලයක් අපි මිඩංගු කරන්නේ. මොකද දැන් මේ එතකොට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. අපි ඒක ගැන පසුතැවුණා කියලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. අපි අනවශ්‍ය නීවරණයක් අවදි කර ගැනීමක් පමණයි වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ආගන්තුක යෝගීන්ට ওই ප්‍රශ්නේ ඒවි. ඉඳගෙන භාවනා කරන්න ගියත් හිත පිට යාවි. සක්මනේ සක්මන් භාවනාවේ දෙන්න ගියත් හිත පිට යාවි. ඒක තමයි තින් ස්වභාවය. හිත අපි කියන අරමුණේ නෙමෙයි මෙතෙක් තාක් ඉඳලා තියෙන්නේ. මේ තාක් හිත කිය හිත යනවා විවිධාකාර කාම අරමුණු වල, ද්වේෂ සහගත අරමුණු වල ඉතින් අපි ඒවට අනුව නටපු එක තමයි කරලා තියෙන්නේ. දැන් ඉතින් අපි මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා සංඝයා සරණ ගිහිල්ලා දැන් මේ කරන්න හදන්නේ හිත කියන දේ කරන්න නෙමෙයි. දැන් මේ බුදුරජාණන් වහන්සේ කියපු දේ කරන්නයි උත්සාහත් වෙන්න හදන්නේ. ඒ නිසා අධෛර්ය වෙන්න එපා. හිත පිට ගියයි කියලා ওই තරම්ම කනස්සලු වෙන්න එපා. අපි හැමෝම මෙතනින් පටන් ගන්නෙ. දැන් හිත හිත පිට යන වාරයක් වාරයක් පාසා නැවත ගෙනල්ලා මේ අරමුණේ තියන්න. නැවත ගෙනල්ලා මේ අරමුණේ තියන්න. ඉතින් ඇත්තටම ඔය විදිහට අපිට වමනා කරන නිවැරදි කුසල් සහගත අරමුණක හිත නැංවීම කියන එක තමයි වර්තමාන කාලයේ එක්තරා ඔය දාර්ශනිකයෙක් පවා කියලා තියෙනවා බටහිර ජාතික දාර්ශනිකයෙක් ඒක තමයි නිවැරදිම අධ්‍යාපනය කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් විවිධාකාර අධ්‍යාපනයන් හදාරනවා. නමුත් එතුමා සඳහන් කරනවා මෙන්න මේ විදිහට මේ ඌමනා කරන අරමුණක කෙලෙසුන්ගෙන් අඩු අරමුණක නැවත නැවත හිත නැවත නැවත ගෙනලා තිබීමම තමයි මෙතන ප්‍රධාන අධ්‍යාපනයක් කියලා කියන්නේ කියලා. ඒත් ඒ හරහා අපිට ඊළඟට තියෙන ඕන මට්ටමකට යන්න පුළුවන් මේ හැකියාව අපි හදාගත්තා නම්. සාධෛර්යමත් නොවි දිගට උත්සාහත් වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය. පින්වත් ස්වාමින් වහන්සේ මා භාවනාවට ආදුනිකයෙක්මි. පරයන්ක භාවනාවේදී මුල්වරට ආස්වාස ප්‍රස්වාස පිළිබඳ සිත යොමු කළ විටදී ආස්වාසය හා ප්‍රස්වාසය දෙකම දැනුන් නමුත් එහි කෙටි දිගභාවයක් නොදැනිනි. මෙසේ සිත ආශ්වාස හා ප්‍රස්වාස කෙරෙහි යොමු කළත් සිත බාහිර අරමුණු හා ගැටීම් සිදුවේ. අතීත සිදුවීම් පවුලේ අය සිහියට පැමිණේ. එමෙන්ම ඉරියව්වේ එක දිගට වාඩි වී සිටීම නිසා ඇතිවන වේදනා දැනීම නිසාවෙන් සිත අරමුණෙන් බැහැරට යයි. මේ බාධක මගහරවා භාවනාව ඉදිරියට ගෙන යන අයුරු කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. හොඳයි. අර කලින් ප්‍රශ්නයකට තිබුණා මේ ඉරියව්වේ ගැටලු තියෙනවා කියලා. එන ඉස්සෙල්ලා වාඩි වෙනකොට පොඩ්ඩක් බලන්න හොඳට තමන් සමබරවද වාඩි වෙන්නේ කියලා. හුඟක් මේ හිර කරගෙන තද කරගෙන වාඩි වෙන්න එපා. හොඳට සමබර ඉරියව්වක වාඩි වෙන්න. පහසු ඉරියව්වක් වෙන්න ඕනේ. කියලා අඩුම තරමින් පැය භායයක්වත් එක දිගට පවත්වන්න පුළුවන් ඉරියව්වක් නම් අපි තෝරගන්නේ ඒක වඩාම සුදුසුයි. එහෙම නැතුව අපි විනාඩි 10න් 10ට වගේ ඉරියව් මාරු කරන්න ගියොත් ඉතින් පොඩ්ඩක් ඒ ඉරියව් මාරු කිරීම හරහා අපි අර හදාගෙන යන එකලස කඩලා යනවා. ඒ නිසා අවශ්‍ය වෙනවා පැය භාගයක්වත් එක දිගට පවත්වන්න පුළුවන් ඉරියව්වක් මුලින්ම තෝරගන්න එක වැදගත්. අපි තුන් පැය භාගයක් මුලින් බැරි වුණත් අපි තුන් පැය කාලක්වත් ඉන්න පුළුවන් නම් වැඩි ඉරියව් මාරු කරන්නේ නැතුව ඉතාම වැදගත්. ඊට පස්සේ ඉරියව මාරු කරත් හුඟ ලොකු මාරු කිරීමක් කරනදු පුංචි මාරු කිරීමක් කළා සුළු වෙනස්කමක් කළා ඒ පැමිණෙන වේදනාව මගහරවගෙන පුළුවන් තරම් අර හදාගෙන ගිය මේ එකලසට හදාගෙන ගිය ඒකාග්‍රතාවයට paludu වෙන්න නොදී ඉස්සරහට අරගෙන යන්න. ඉතින් මේක අහනවා තා මොකද්ද ප්‍රශ්නයක්? ඉරියව්ව සම්බන්ධයෙන්ුයි බාහිර අරමුණ ඒක සම්බන්ධයි. ඔව් ඒක තමයි. ඉතින් බාහිර අරමුණ එනවා කියන එක ඉතින් ආයෙත් අර කියන්න තියෙන්නේ අපේ හිත පුරුදු වෙලා තියෙන්නෙම එයා කැමති කැමති අරමුණ වල යන්න. ඒක තමයි මේ කෙලෙස් කියන්නේ. ඒක තමයි නීවරණ කියන්නේ. කොහොන්න කාම අරමුණක් මතක් කරලා දීලා ඒක ඔස්සේ යනවා. එක්ක ඔන්න අපි කවුරු හරි ගැටිච්ච අරමුණක් ඔස්සේ ඔන්න ඒ ඔස්සේ යනවා. ඔන්න ව්‍යාපාදේ කියලා කියනවා. ඊළඟට මේක එක්ක ඔන්න ඉන්දට යනවා. ඔන්න තීන මිද්ද කියලා කියනවා. එහෙම නැත්නම් ඔන්න මොකක් හරි වෙච්ච දෙයක් ගැන ඔන්න කනස්සල්ලෙන් ඉන්නවා. එහෙම නැත්නම් අරක වෙයි මේක වෙයි කියලා හිත ලොකුවට අවිනිශ්චිත භාවයකට විසිරිච්ච ස්වභාවයකට තියෙනවා. එහෙම නැත්නම් මුන්ටින් විචිකිච්ඡාවකට එනවා ආ මේක හරියයිද අර හරියයිද මේ ක්‍රමය හරියද අර ක්‍රමය හරියද මේ ගුරුවරයා හරියද අර ගුරුවරයා හරියද විවිධාකාර මේ විචිකිච්ඡාවන්ට එනවා. විවිධාකාර සැකයන්ට එනවා. ඒ නිසා ඔය පහ වළක්ව ගන්න නම් ඉතින් සෑහෙන උත්සාහයක් දරන්න වෙනවා. ඒ නිසා ඔය නිවන පහ යටපත් කරගන්නකම් ඇත්තටම භාවනාව ටිකක් අමාරුයි. ඉතින් ඒක අපි පිළිඅරගෙන තමයි කරන්න තියෙන්නේ. මේ වැඩේ අමාරුයි. හැබැයි ඉතින් මේක කරන්න පුළුවන්. දැන් සමහරට මෙතන ඇති ටිකක් භාවනාව වඩපු අයත් ඉතින් ඒ අය සමහරට පොඩ්ඩක් එයා අයගේ භාවනා කමටහන් ඉදිරිපත් කරනවා නම් අපිට එතකොට ඒ අයගෙන්ම සාක්ෂි ගන්න පුළුවන්. කියන්නේ කාලයක් තිස්සේ මේ කරනකොට අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්න පුළුවන්. මුලදී පොඩ්ඩක් අමාරුයි. හැබැයි උත්සාහයෙන් වීරයෙන් මේක කරනවා නම් අනිවාර්යෙන් සාර්ථක වෙනවා. ඒතර තමන්ට තේරුම් ගන්න පුළුවන් තමන් දියුණුවක් ලබනවාද කියලා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි ඉඳගෙන භාවනා කරනවා. කරද්දී අපි හිතමු ආස්වාස ප්‍රස්වාසයේ ඔන්න අපි හුස්ම රැල්ලක් දෙකක් බැලුවා. ඊට පස්සේ අපි හිතමු ඔන්න හිත පිට ගියා. අපි හිතමු ඔන්න හිත විනාඩි 5ක් විතරම අතරමං වෙලා හිටියා කියලා. අපි ඉතින් මේ විවිධාකාර දේවල් කල්පනා කර කර කල්පනා කර කර හිටියා. දන්නේත් නැහැ වෙලාව ගත වෙලා. ඔන්න හිටපු ගාම මතක් වෙනවා මේ ආයිත් දැන් ආස්වාස ප්‍රස්වාසයට යන්න ඕනේ කියලා. හැබැයි දැන් විනාඩි 5කටත් පස්සේ මතක් වෙන්නේ. අපි තුමු දැන් මේ විදිහට තමයි ගියේ. හැබැයි කාලයක් යනකොට සතිය ටිකක් දියුණු වෙනකොට අර විනාඩි 5 කියන කාලය අඩු වෙනවා ඔන්න විනාඩි 4කට විතර. يعني අර තරම් අතරමං වෙලා ඉන්නේ නැහැ. ඉක්මනට අපිට මතක් වෙනවා මෙතෙන්ට එන්න ඕනේ කියලා. ඊළඟට 4 ඔන්න 3 වෙනවා. ඔන්න විනාඩි 3ෙන් මතක් වෙනවා. 3 2 වෙනවා ඔන්න විනාඩි 2කින් මතක් වෙනවා. දැන් මේ අරමුණට එන්න ඕනේ කියලා. ඊළඟට විනාඩි 1කින් මතක් වෙනවා. අපි තුන් තප්පර 30ෙන් මතක් වෙනවා. හිතන්න යම්කිසි යෝගාවචරයකට හිත දැන් මේකේ පවත්වමින් ඉන්නවා හිත පිට යන මොහොතෙම වැටෙනවා කියලා. අන්න ඒ වගේ මේකේ ක්‍රමානුකූල වර්ධනයක් තමයි තියෙන්නේ. මුලද ටිකක් අර එළිය අතරමං වෙලා ඉන්න ගතිය වැඩි. ඒක තමයි ස්වභාවය. නමුත් සතිය දියුණු වෙන්න දියුණු වෙන්න තමන්ටම අත්හදා බලන්න පුළුවන් තමන්ටම තේරෙවි හිත අර කලින් තරම් අතරමං වෙලා කතන්දර ගොතවතා ඉන්නේ. ඉක්මනට එන්න ගන්නවා මේ වුමනා කරන අරමුණට. නිසා ඔවා දැක දැක තමයි අපිට යන්න තියෙන්නේ. ඒ නිසා ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. එකපාරට මම ලොකු සමාධියක් හදා ගන්නවාය නැත්නම් පාට මාර්ගඵලයක් ලබනවාය මේ ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. උත්සාහත් වෙන පුළුවන් තරම් වර්තමානයේ හිත පවත්වනවාය. මේ දැනට දැනෙන දේත් එක්ක මම හිත ජීවත් වෙනවාය. වෙන වෙන දේවල් හිතන්නේ නැතුව, නීවරණ වලට යට වෙන්නේ නැතුව පුළුවන් තරම් මේ දැනන දේත් එක්ක ඉන්නවාය. ඒ සඳහා මම උත්සාහයක් දරනවාය කියලා අදිෂ්ඨානයක් තියාගන්න. අනිත් ඈත් එක කතාව පුළුවන් තරම් අඩු කරන්න. වෙන වෙන දේවල් කල්පනා කර කර තැන් තැන් වල හිත හිතා ඉන්න එකත් අඩු කරන්න. පත්‍ර බලන එක සම්පූර්ණයෙන් වළක්වන්න. පොත් බලන එක සම්පූර්ණයෙන් වළක්වන්න. දැන් මේ ආපු කෙටි කාලය පුළුවන් තරම් හුදේකලාව තමුන් එක්ක ඉන්න උත්සාහත් වෙන්න. එහෙම කරනවා නම් සම්පූර්ණයෙන් කතා නොකර ඔය දේ කරනවා නම් පොඩි හෝ අත්දැකීමක් තමන්ට ගන්න පුළුවන්. අපි එහෙම දේවල් කරන්නේ නැතුව අපි ඕනෝන් එක කතා කර කර සාකච්ඡා කර කර නිකන් ඔහෙ නිදැල්ලේ යනවනම් ඉතින් හිතක් හදන්න බෑ. හතරවන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී මුලින්ම මම මෙතන යන ආකාරයට ඉඳගෙන සිටින ආකාරය මෙනෙහි කරන විට ඉබේම වාගේ ස්වාභාවික හුස්ම රැල්ල අල්ලාගත හැකි බව ඊට හොඳින් ප්‍රත්‍යක්ෂ විය. නමුත් නාසිකාග්‍රයට සිත රැගෙන යීමේදී ඊතා ඉක්මනින් සිත වෙනස් වෙනත් අරමුණු අල්ලා ගන්නා බව වැටහි. උදරයට හිත තබා ගැනීමේදී වැඩි වේලාවක් එම අරමුණෙහි හිත තබා ගත හැකි බව වැටහි. උපදෙස් ලබා දෙන්න. තවද වැඩි වේලාවක් කරගෙන යන විට අත්ල ගැටෙනසේ තබා ගත්තත් සිතෙන්ම අත් දෙක දනිස්ස මත තබා ගන්නා ලෙස සිදු කරන විධානයන්ට හසුවන බව වැටහෙයි. මෙහිදී කල යුත්තේ කුමක්ද? තවද එක් දිනට එක දිගට විනාඩි 30ක් පමණ අදාළ කමටහනේ හිත පිහිටවන විට දම් පැහැති ආලෝකයක් මැදෙහි කළු පැහැති යම් හැඩයක් දිස්වෙයි. එය ඔබ මොබ චලනය වෙයි. නැවත කමටහනට හිතගෙන යීමේදී එම ආලෝකය නැති වී යයි. මෙහිදී කුමක් කළ යුතුද යන්න අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. හොඳයි අපි ප්‍රශ්න එක කීපයක් තියෙන නිසා අපි එකින් එක ගමු. පළවෙනි එකේදී නාසිකාග්‍රයට සිත රැගෙන යීමේදී ඉතා ඉක්මනින් සිත වෙනස් අරමුණු අල්ලා ගන්න බව. ඒ යනවා උනාට උදරේ තියාගත්තාම කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම මෙහෙදී අනිවාර්යයෙන්ම අපි ආනාපාන සතියෙදීම කළ යුතුයි කියලා නියමයක් නැහැ. ඒ නිසා කවුරු හරි Tamanට තේරෙනවා නම් හොඳට මේ නාසිකාග්‍රයේ හිත රඳවනවට වඩා පහසුවෙන්ම උදරයේ පිම්බීම හැකිලිමේ හිත රඳවන එක පහසුයි. ඒක සාර්ථකයි කියලා අනිවාර්යෙන් දිගට ඒක කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද හොඳට අපිට මේ පිම්බීම හැකිලිම භාවනාව හරහාත් ඊටාම ගැඹුරකට සතර සතිපට්ඨාන ධර්මයන් පුරව ගන්න පුළුවන්. ඒ නිසා පිම්බීම හැකිලිම භාවනාව හොඳට වැඩෙනවා නම් Tamanට හොඳට අවධානය උදරයේ පවත්වන්න පුළුවන් නම් ඒක පුළුවන් තරම් වර්ධනය කරන්න. අපිට තාම අහු නොවෙච්ච එහෙම නැත්නම් අසාර්ථක වෙච්ච ආනාපාන සතිය ගැන හිතන්න යන්න එපා. අපි තුමු පිම්බීම හැකිලිම ගැන ඉතින් පොඩි උපදෙස් ටිකක් දෙන්නම් මේ ඒ භාවනාව සම්බන්ධයෙන්. එතකොට කාට හරි ඒක රුචිකත්වයක් වෙනවා එතන උත්සාහත් වෙන්න පුළුවන්. ඒ අපි කරන්නේ ඉතල හොඳට පටල වෙලා වාඩි හොඳට පහසුවෙන් ඉරියව්ව පවත්වනවා සමබර ඉරියව්වක්. අට කයට සමස්තයක් වශයෙන් අවධානය යොමු කරනවා. යොමු කළාට යොමු කරගෙන ඉන්නකොට සමහරවිට Tamanට දැනෙනවා මේ කය નિરાයාසයෙන් හුස්ම ගන්නවා. හුස්ම ගන්නවත් එක්ක ඔන්න උදරයේ යම් චලනයක් සිද්ධ වෙනවා. හුස්ම ගැනීම හරහා නම් උදරයේ චලනය වෙන්නේ ඉදිරියට. අන්නේ ඉදිරියට සිද්ධ වෙන චලනයේ හිත පවත්වනවා. ඊළඟට අපිට ඒක තව ටිකක් විධිමත් කරන්න, තව ටිකක් හොඳට අපේ ඒකාග්‍රතාවය හදාගන්න අපි මේ ඉදිරියට චලනය වෙනවත් එක්ක ඒක හොඳට දැනගත්තට පස්සේ පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ අපි මේ පිම්බීම අවසానයි. ඊට ඔන්න හැකිලෙන්න පටන් ගන්නවා. Tamante ඒක තේරෙනවා ඍජුව. ඉස්සෙල්ලා ඉස්සරහටයි මේක චලනය වුනේ. දැන් ඔන්න උදර පේශීන් ඔන්න පිටිපස්සට චලනය වෙන්න පටන් ගන්නවා කියලා Tamante තේරෙනවා. අන්නේ තේරුණාට පස්සේ හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. සරලව මුලින් කරන්න තියෙන ඔච්චරයි. පිම්බෙන මොහොතේදී පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. හැකිලෙන මොහොතේදී හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. එතකොට මේ පිම්බෙනවා, හැකිලෙනවා, පිම්බෙනවා, හැකිලෙනවා කියලා බොහොම ශාන්ත විදිහට බොහොම මේ වැඩේට වෙන්න ඉඩ හැරලා මේ කටයුත්ත කරනවා නම් අන්න හිත ටික ටික ටික ටික ඒ අරමුණේ එකඟ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් හිත ඒත් පිට යාවි වෙන වෙන දේවල් මතක් කරලා දේවි. හැබැයි ඒ මතක් වෙන කිසිම දෙයකට වටිනකමක් දෙන්න එපා. අපි මොකක් හරි මතක් වෙච්ච දෙයකට වටිනකමක් දුන්නොත් අනිවාර්යෙන් ඒක ඔස්සේ ටිකක් දුර යනවා. හැබැයි අපි වටිනකමක් නොදී එතනින්ම අතහැරලා දැම්මොත් අන්න අපි ඉක්මනටම එකෙන් ගැලවෙන්න අවස්ථාව තියෙනවා. මොකද මේ හිතට එන අරමුණු එකකටවත් ඒගොල්ලෝ සතු ඒගොල්ලෝ සතු ශක්තියක් නැහැ. මේ ඔක්කොම අපෙන්ම තමයි ශක්තිය ගන්නෙ. ඉතින් අපි ඒගොල්ලන්ට වැදගත්කමක් දීලා අපි ඒගොල්ලන්ට තේ එකක් එහෙම දීලා ඒගොල්ලන්ව වාඩි කරලා තියාගත්තොත් අනිවාර්යෙන් පැය දෙකක් ඉන්නවා. එහෙම නැතුව ආපු ආපු යාට එහෙම යන්න ඉඩ හරිනවනම් ඉතින් ඒගොල්ලෝ ඉක්මනටම යනවා. ඉතින් අපිම තමයි ඒ හින්දා ඒගොල්ලන්ව පෝෂණය කරන්නේ. ඉතින් මේ කාරණාවත් තේරුම් ගන්න නිසා අපි මේ හැකිලිම භාවනා කරද්දිත් යම් යම් අරමුණු එන්න පුළුවන්. ඒ ගැන මුකුත් හිතේ කියන්නේ චෝදනා කරගන්න යන්න එපා. ඒ ඒවට වටනකමක් නොදී එහෙම අත්හැරලා දාන්න නැවතත් මේ පිම්බීමට නැවතත් හැකිලීමට එන්න. එහෙම අන්න කරන්න පුළුවන් නම් අන්න පිම්බීමක් ගානේ දැනුවත් වෙනවා හැකිලීමක් ගානේ දැනුවත් වෙනවා. තව ඉතින් ඕක ඉස්සරහට යන්න පුළුවන්. ඕක තමන්ට ඊළඟට තේරෙවි මොනවාද පිම් ඊළඟට ඕනනම් බලන්න පුළුවන් මේ පිම්බෙනකොට මේ පිම්බීමයි හැකිලෙනකොට හැකිලීමයි මේ අතර යම් යම් වෙනස්කම් තියෙනවා. පිම්බෙනකොට දැනෙන විදිහ නෙමෙයි හැකිලෙනකොට දැනෙන්නේ. අන්න ටිකක් විමසලිමත්ව බලනවා, සොයනාසුලුව බලනවා. පිම්බෙනකොට මම කොහොමද මේක හඳුනගන්නේ? එක්කෝ උදාහරණයක් වශයෙන් ඔන්න ඉස්සරහටයි මේකේ චලනය සිද්ධ වෙන්නේ. ඒ හරහා ඔන්න පිම්බීම ඉස්සරහට සිද්ධ වෙන චලනයක් කියලා හඳුනගන්න. හැකිලීම කියන එක පසුපසට සිද්ධ වෙන චලනයක්. අන්න හැකිලීම කියන එක එතකොට මම වෙනස් අරකින් මේක වෙනස් කරගන්නවා. පිම්බීමක් නම් ඉස්සරහට චලනයක්, හැකිලීමක් නම් පසුපසට චලනයක්. අපිට ඔන්න පිම්බීමක් නම් ටිකක් තදර දැනෙනවා, හැකිලීමක් නම් ලිහිල් වීමක්, සැහැල් වීමක් වශයෙන් දැනෙනවා. මෙන්න මේ වගේ මේ දෙක අතර තියෙන වෙනස්කම්, ඊටාම සියුම් වෙනස්කම් දැක ගන්න උත්සාහත් වෙනවා. ඉතින් මේ හරහා අන ටික ටික ටික හිත තැම්පත් වෙන්න ගන්නවා, හිතේ ධම්මවිචයක් දියුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් ටික ටික අන්න ඉස්සරහට එනවා. සම්පජාඤ්ඤය එහෙම දියුණු වෙනවා. ඒ නිසා මේ වගේ ක්‍රමයකට තමයි පිම්බීම හැකිලිම භාවනාව පටන් ගන්න තියෙන්නේ. ඊළඟට ඕනනම් පුළුවන් මේ පිම්බීම කියන එකත් එක පාර්ටම රළුව පිම්බෙනව නෙමෙයි ඊටාම සියුම්ම පටන් අරගෙන පොඩ පොඩ පටන් අරගෙන ඊට පස්සේ තමයි මේක වර්ධනය වෙන්නේ. වර්ධනය වුණාට පස්සේ ඔන්න ඊළාට ආයි අඩු වේගෙන අඩු වේගෙන කියලා ඔන්න නොපෙනී යනවා. ඊළාට ඔන්න පුංචි විරාමයකට පස්සේ තමයි ඔන්න හැකිලිම පටන් ගන්න. ඒක ඊටාම සියුම්ම පටන් ගන්නවා. ටික ටික වර්ධනය වෙනවා. ඊට පස්සේ ආයිත් අඩු වෙලා නැති වෙලා යනවා. ආයෙත් ඔන්න ආයි පුංචි විරාමයකට පස්සේ ඊළඟ පිම්මීම පටන් ගන්නවා. මෙන්න මේ වගේ චක්‍රයක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් ওই චක්‍රේම හිත පවත්වා හොඳට ලස්සනට මේ හැම කොටසම හොඳට දැක ගන්න පුළුවන් නම් අන්න භාවනාව සාර්ථකව සිද්ධ වෙනවා. මේ මේ එකක්වත් කරද්දී හිතේ කියවිල්ලක් තියාගන්න එපා. කියන්නේ මුලදී අපිට පිම්මෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙයි. නමුත් හොඳට මේ විස්තර බලන්න ගියාම ඒ පිම්මෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කරන එකත් ඕනනම් නතර කරලා බලන්න. සමහරලාට හිතේ සමාධිමත් භාවය සතිය දිනුනාට පස්සේ අර මෙනෙහි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි ඉස්සරහට යමු දිගට. ඉතින් ওই වගේ තමයි පිම්මෙම හැකිලීම භාවනාව කරන්නේ. ඉතින් ඒ නිසා ආනාපාන සතියෙම කළ යුතුයි කියලා නියමයක් නැහැ. ඒ හින්දා පිම්බීම හැකිරීම සාර්ථකව වැටහෙනවා නම් ඒක හිත පවත්වන්න පුළුවන් නම් වැඩෙනවා කියලා තේරෙනවා නම් ඒ පැත්තෙන් යන්න. දෙවෙනි කොටස මොකක්ද ඒකේ? විනාඩි 30ක් පමණ අදාළ කමටහනේ සිත පිහිටන විට දම් පැහැති ආලෝකයක මැද්දේ කළු පැහැති යම් හැඩයක් දිස්වේ. හොඳයි. ඒ කියන්නේ පොඩ්ඩක් ඉතින් ඒ කියන්නේ සමාධි පැත්තෙන් ටිකක් දියුණු වෙලා තියෙනවා. මේක හැබැයි විශේෂයෙන්ම ආනාපාන සතිය දෙනකොට වෙන්න පුළුවන් වැඩක්. ඒ නිසා ආනාපාන සතිය වගේ එකක් වඩනකොට යම් යම් ආලෝක ස්වභාවයන් එන්න පුළුවන්. ඒක ස්වාභාවිකයි. හැබැයි ඉතින් ඒවා දිහා දැම්ම බලන්න යන්න එපා. ඕන්ට වඩා අපි එක පාටම මේවා දේවල් පටන් ගත්ත ගමන්ම ඒවා දිහා බලන්න ගියොත් අපි අර හේතු සම්පාදනය කරන එක අමතක කළා. මේ ආපු ප්‍රතිඵලය පස්සේ ගියා වෙනවා. ඒ නිසා ඒවා අමතක කරන්න දැන් මේ පේන රූප ඊළඟට මේ ආලෝක ස්වභාවයන් ඒවා දැනට පැත්තකින් තියලා අපි ආනාපාන සතිය නම් වඩමින් හිටියේ ඒකම දිගට කරන්න. ඒක තව තව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න තමයි අන්න මේක හොඳට තව ප්‍රබාසර වෙලා මේක ස්ථාවර වෙලා එන්නේ තහවුරු වෙලා එන්නේ එතෙක් මේවා ගැන බලන්නේ නැතුව ඉස්සරහට ආනාපාන සතියත් එක්කම යන්න. පස්වෙනි ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. මම භාවනාවට ආදුනිකයෙක්මි. මූලික කමඨහන ලෙස උඩු නාසිකාග්‍රේ ආශ්වාස හා ප්‍රශ්වාස වදින ආකාරය නිරීක්ෂණය කළෙමි. ආශ්වාසය ප්‍රකටව දැනෙන අතර ප්‍රශ්වාසය එතරම් ප්‍රකටව නොදැනේ. මෙලෙස ආශ්වාස වාර 6ක් 5ක් 6ක් පමණ නිරීක්ෂණය කළ පසු සිත වෙනත් බාහිර අරමුණු සිදුවීම් හෝ ශබ්ද කෙරෙහි යොමු වේ. ටික වේලාවකින් නැවතත් සිත මූලික අරමුණට යොමු කරගත හැකි නමුත් එවිට ආයාසයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන ස්වභාවයක් ඇති වේ. මෙලෙස ටික වේලාවක් ආයාසයෙන් ආශ්වාස කරන විට වෙනසක් වෙනස් තත්වයක් ඇති වේ. තවද භාවනාව ආරම්භ කර විනාඩි 15කින් පමණ කකුල් යට ප්‍රදේශ හා දණහිස්වල වේදනාවක් ඇතිවන අතර එවිට අරමුණේ සිත පිහිටවා ගැනීමට අපහසු වේ. මේ தත්වයන් මගහැර භාවනාව ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. හොඳයි. දැනට ඉතින් කරන්න තියෙන්නේ විනාඩි 15ක් ගියාට පස්සේ හොඳටම ඉතින් ඉරියව්වෙන් අපහසු නම් පොඩ්ඩක් ඉරියව්ව මාරු කරන්න. ඒ කියන්නේ දැනට අපිට අමාරුයි ඉරියව්වත් එක්ක මේ මොකද තාම කය හුරු වෙලා නැහැ භාවනා කරන ඉරියව්වට. නිසා කයෙන් ඒ තරම් සහයෝගයක් ලැබෙන්නේ අපි කරගෙන යන වැඩේට. නමුත් ඕක වෙනස් වෙනවා. මුලදී තමයි ඔය කය ඔය තරම් අපිට මේ කරදර කරන්නේ. නමුත් කාලයක් තිස්සේ භාවනා කරන්න කරන්න ඒ ඉරියව්වම සකස් වෙනවා. මුලදී ඔන්න විනාඩි 15කින් රිදුම්කක්කම් එනවා. හැබැයි කාලයක් යනකොට ඔන්න ඔක විනාඩි 20ක් විතර ඔන්න වර්ධනය වෙනවා. ඒ කියන්නේ විනාඩි 20ක් යනකම් මොකක්වත් රිදුම්කක්කම් නැහැ. ඔන්න විනාඩි 30ක් යනකම් මොකොත් රිදුම්කක්කම් ලොකුවට නැහැ. ඉරියව් පවත්වන්න පුළුවන්. ඒ පටන් ගත්ත ඉරියව්වේම විනාඩි 30ක් ඉන්න පුළුවන්. අන්න වගේ මේක ටික ටික කරන්න කරන්න භාවනාව යෙදෙන්න යෙදෙන්න ඉරියව්වත් හුරු වෙනවා මේ පළඟ බැඳලා වාඩිලා ඉන්න. නැත්තම් පරයන්කයකින් ඉන්න Tamanට හුරු වෙන්න ගන්නවා. කය ඒ වැඩේට හුරු වෙනවා. ඒ නිසා මේ දැනට පොඩ්ඩක් ඉතින් ඉන්න පුළුවන් උපරිමේ ඉන්න හැබැයි. කයට පොඩ්ඩක් රිදුන ගමන් මේක වෙනස් කරන්න එපා. අපිට විනාඩි 15කදී පොඩ්ඩක් රිදෙනවා. දැන් ඉරියව් මාරු කරන්න ඕනේ කියලා හිතුණා නම් විනාඩි 15ෙම මාරු කරන්න නැතුව තාම විනාඩියක් මට ඉන්න බැරිද කියලා උත්සාහත් වෙන්න. අන්න ඒ වගේ පොඩ පොඩ පොඩ තමයි මේක දිනු කරන්න වෙන්නේ. ඒ නිසා හිත පිට යනවා කියන එක මේකේ චෝදනාවක් වශයෙන් තියෙනවා. හිත පිට යන එක ස්වාභාවිකයි කියලා තේරුම් ගන්න. ඒක ඒක මේ පිළිගන්න. හිත පිට යනවා. ඒක තමයි. ඒක තමයි දැන් මේ කමටහනක තියන්න හදන්නේ. පිට යන එක වළක්ව ගන්න එහෙම නැත්නම් වළක්ව ගන්න කියන වචනයට වඩා අපිට ඕමනා තැන හිත පවත්වන්න, අපේ ඕමනා අරමුණේ හිත යොදවන්න තමයි දැන් මේ කරන මේ අභ්‍යාසය. අපේ මේ උනන්දුව. නැත්නම් මේ උත්සාහය. ඉතින් ඒක ඉතින් ඒක සාර්ථක වෙන්නේ කාලයක් ගියාට පස්සේ පොඩ පොඩ අපි උත්සාහත් වුණාට පස්සේ එහෙම නැත්නම් හිත එහෙ යනවා මෙහෙ යනවා ඉතින් හැම වෙලාවකම තේරුම් ගන්න මේ එහෙ මෙහෙ ගියා කියලා පෙන්ලා දෙන්නේ සතියෙන් නිසා එහෙ මෙහෙ යන එක ගැන ওই තරම්ම ප්‍රශ්නයක් ඇති කරගන්න එපා අපි දැනගත්තා නම් යම් වෙලාවක හිත ඔන්න ගියා වෙන කොහේ හරි කියලා ඒ කියන්නේ සතියෙන් පෙන්ලා දීලා තියෙනවා ඊළඟට නැවතත් හිත මෙතෙන්ටම ගන්න. කියන්නේ අපි උත්සාහයෙන් පොඩ්ඩක් අත යොදලා නැත්නම් අත පොවලා මේක මුලදී ගන්න වෙනවා. නැත්නම් හිත තාම මේ අරමුණට හුරු වෙලා නැහැ. ඒ නිසා මුලදී පොඩ්ඩක් ඔය වගේ හැලහැප්පීම් තියෙනවා. මේ උත්සාහයෙන් කරගෙන යන්න සාර්ථක වෙනවා. දෙවෙනි කොටස සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී යටිපතුල් පොළවේ වදින ආකාරය නිරීක්ෂණය කළමි. පාදයේ පොළවේ වදින ආකාරය නැවත එසවෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. මෙලෙස ටික වේලාවක් සක්මනේ යෙදුණු පසු යටිපතුල් පොළවේ වදින විට ඇතිවන රළු බව සීතල උණුසුම් බව නිරීක්ෂණය කළෙමි. මෙලෙස පියවර 10ක් 15ක් යන විට සිත විසිර යන නමුත් සිත විසිර වහාම එය දැනගෙන නැවත අරමුණ කරා යොමු කරමි. පර්යංක භාවනාවට වඩා පහසු සහ සැහැල්ලු බවක් දැනුනි. මෙම භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. හොඳයි. සක්මන් භාවනාව ගැන ඉතින් පොඩි අපි පොඩ්ඩක් කතා කරමු මුලින්නම්. ආරම්භක අයටත් මේ පහසුවක් වෙන්න අපි සක්මන් භාවනාවදී කරන්නේ අපි තෝ මන් තීරුවක් තෝරගත්තා. නැත්තම් යම්කිසි තීරුවක් මේ තෝරගත්තා. ඒකේ අපි ලොකුවට භාවනාවක් කරනවා කියලා ලොකු බරක් හිතට ගන්නේ නැතුව ඉස්සලා පොඩ්ඩක් එහාටයි මෙහාටයි මේ පැත්තරයි මේ පැත්තරයි සක්මන් කරා. දැන් බොහොම සැහැල්ලුවෙන් මේ අත් දෙක පොඩ්ඩක් ඉතින් සැහැල්ලුවෙන් තියාගෙන කයත් බොහොම ලිහිල්ල තියාගෙන සක්මන් කරන එහාටයි මෙහාටයි. විනාඩි 5ක් විතර සක්මන් කරත් ප්‍රශ්නයක් නැහැ. කය ටිකක් හොඳට මේ ඉරියව්වේ හුරු වෙලා එන්න. කයේ තියෙන ඇලිමේ නිකන් දුර වෙලා යන්න. ඊළඟට මේ සක්මනත් එක්ක යාළු වෙන්න ඕන්න අපි විනාඩි 5ක් විතර සක්මන් කරනවා. ඊට පස්සේ ඕනනම් අත් දෙක හොලවන එක නවත්තලා ඉස්සරහට හෝ පිටිපසට අත් දෙක තියාගෙන ඊළඟට මේ පාදයක් පොළවේ වදිනකොට අන්න එතන හිත තියන්න උත්සාහත් වෙනවා. පොළවේ හොඳට වදිනවා, වදින බව දැනෙනවා. දැනෙන ඒ දැනීමට හිත තියනවා. ආයෙත් ඊළඟ පාදයේ පොළවේ වදිනවා. Tamanට ඒක හොඳට දැනෙනවා. අන්නේ දැනීමේ අවධානයෙන් ඉන්න පුළුවන්ද කියලා උත්සාහත් වෙනවා. මේක තාමත් අමාරු නම් අපි දකුණු පාදයේ වදිනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. වම් පාදයේ වදිනකොට වම කියලා මෙනෙහි කරනවා. ඉතින් මෙනෙහි කිරීම දිගට කරගෙන යන්න. ඔන්න ආයි වැදුනා වම් පාදයේ ඔන්න වම කියලා මෙනෙහි කරා. දකුණු පාදයේ වැදුනා තමන්ට හොඳට දැනුණා. ඊටස ඔන්න දකුණ කියලා මෙනෙහි කරා. ඉතින් මේ මෙනෙහි කිරීමත් එක්ක මේ කටයුත්ත කරන්න අනිවාර්යෙන්ම මේක පොඩ පොඩ පොඩ පොඩ සාර්ථක වෙනවා. ඊළඟට අපි තුමු ඔන්න කෙලවරට ගියා කියලා. කෙලවරට ගියාමත් එක පාටම හැරෙන්න යන්න එපා. නා ඒ කෙලවරට ලඟ වුණාට පස්සේ ඕන්නම් එතනට වෙලා හිට ගන්න පොඩ්ඩක්. සක්මනීන් කරගෙන ගියා ඕන්න හිටගත්තා. හිටගෙන ඉන්න ඉරියව්ව දිහා පොඩ්ඩක් බලන්න. දැන් සක්මන් කරමින් හිටිය යෝගාවචරයන් දැන් හිටගෙන ඉන්නේ. ඒ ගැන පොඩ්ඩක් තමන්ගේ කයට අවධානය යොමු කරලා ඒ ගැන දැනුවත් වෙන්න. ඊට පස්සේ කෙටි පියවර කීපයකින් ආයෙත් වම දකුණ කියලා මේ පැත්තට හැරෙන්න. හැරීම අවසානයේත් එක පත්‍ර එක පාරට එන්නේ නැතුව ආයෙත් හිට ගන්න. මේ පැත්ත බලාගෙන ආයෙ හිටගත්තා. ආයෙත් සුළු මොහොතක් අවධානයෙන් හිටියා. හිටගෙන ඉන්න ඉරියව ගැන අවධානයෙන් හිටියා. ඊට පස්සේ නැවතත් ආයෙ වම දකුණ කියලා එන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ අපිට අර මේ සිහිය පිහිටුවීමේ අකණ්ඩතාවයක් ලබා ගන්න පුළුවන්. නැත්නම් අර හැරෙන තැනදී හුඟක් වෙලාවට හිත ආයෙත් එළියට යන්න ඉඩ තියෙනවා. නමුත් අර වගේ උපක්‍රමයක් පාවිච්චි කරලා අපිට පුළුවන් ඒකත් වළක්වගෙන පුළුවන් තරම් පියවරෙන් පියවර ඉස්සරහට මේ සිහිය පිහිටුවමින් යන්න. 6 වෙනි ප්‍රශ්නය. ගෞරවණීය ස්වාමින් වහන්සේ භාවනා කමඨහන යෙදෙන අතරතුරදී නිරන්තරව සිත විසිරේ. සක්මනේදී හා පරයන්කේදී යන අවස්ථා දෙකේදීම මෙසේ සිදුවේ. නැවත නැවත අරමුණට ආවද එක දිගට කමඨනේ සිත තබා ගැනීම අසීරුය. මෙයට කළ හැකි දෙයක් පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. සක්මන ගැන ඉතින් කියන්න තියෙන අර වගේ උපක්‍රම පාවිච්චි කරන්න වම දකුණ වම දකුණ කියලා කරන්න. අපි තුමු ඒකත් ඒ කියන අතරෙත් හිත පිට යනවනම් ඔන්න මේක තව පොඩ්ඩක් අමාරු කරලා දෙන්න. වම කියනවා වෙනුවට මුළු මේක අපි තුමු දැන් පාදයක් ඔසවන්න ඕනේනේ. වම් පාදය ඔන්න ඔසවනවා. Taman දන්නවා දැන් මේ වම් පාදය ඔසවන්නේ කියලා. ඔසවනවා කියලා මෙනෙහි කරන්න. ඊට ඔන්න දකුණු වම් පාදය ඔන්න පහත් කරනවා. තමන් දන්නවා දැන් මෙන්න පහත් කිරීමක් කරන්න කියලා. ඔන්න තබනවා කියලා මෙනෙහි කරනවා. අන්න ඒ වගේ දන්න ඊළඟ පාදයට ඔසවනවා, තබනවා. ඔසවනවා, තබනවා. ඔසවනවා, තබනවා කියලා අර මේ පියවර දෙකට කරලා දෙන්න. දැන් ඒතර වම් පාදයේ සම්බන්ධයෙන් කොටස් දෙකක් බලන්න ඕනේ. දකුණු පාදයේ සම්බන්ධයෙන් කොටස් දෙකක් බලන්න. ඒකත් ඒත් හිත පිට යනවා නම් හුඟා තවත් ටිකක් අමාරු කරලා දෙන්න. ඔසවනවා, ගෙන යනවා, තබනවා කියලා. එතකොට එසවීමේ ක්‍රියාවලියේ සතිමත් වෙන්න ඕනේ. ගෙන යාමේ ක්‍රියාවලියෙත් සතිමත් වෙන්න ඕනේ. තැබීමේ ක්‍රියාවලියෙත් සතිමත් වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට කරන්න. ඒ නිසා මේ වගේ උපක්‍රම පාවිච්චි කිරීමෙන් තමයි අපිට හිත හදාගන්න වෙන්නේ. ඉතින් අර නැවතත් මතක් කරන් තියෙන්නේ මේ ආරම්භක අවධියේදී හිත අපි කියන දේ අහන්නේ නැහැ. ඒක තමයි දැන් මේ අපි උත්සාහත් වෙන්නේ කොහොමද මෙයාව අපි කියන විදිහට හදාගන්නේ. ඒ නිසා පොඩ්ඩක් මහන්සිලා තමයි කරන්න තියෙන්නේ. උත්සාහවත් වෙන්න. හත්වන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී පාත සදාන් දේ නිරීක්ෂණය කළෙමි පළමුව වම දකුණ වශයෙන් කර්මස්ථානයට හිත යොමු කෙලිමි. සිත කර්මස්ථානයේ නිවතට ගොස් නැවත කර්මස්ථානයටම පැමිණේ. පසුව උසවනවා, තබනවා යනුවෙන් කර්මස්ථානයට හිත යොමු කෙලිමි. පියවර 10ක් 15ක් අතර කර්මස්ථානයේ සිත පැවති පැවතුනි. පාදයන්ට සීතල උණුසුම දැනෙයි. රළු බව නිරීක්ෂණය කෙලිමි. මේ අතර නිදිමත ගතියක් දැනුනි. සිත කර්මස්ථානයට පියවර 15ක් පමණ තිබෙන විට නිදිමත ගතියක් ඇතිවේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා. දිගට කරගෙන යන්න. ඒ කියන්නේ දැන් හිත ටිකක් මෙල්ල වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ආයි ඔන්න හිත ඒ තරම්ම පිට යන්නේ දැන් අර සරලව දැන අරමුණේ ඊටාම සරල අරමුණක තියෙන විස්තර බලන්න දැන් හිත උත්සාහත් වෙනවා. ඇත්තටම මේ වැඩේ ටිකක් අමාරුයි. මොකද මේ මේ දෙන කමටහන් ඔක්කොම ඊටාම සරලයි. කරන්න තියෙන වැඩේ වශයෙන් ගත්තොත් සරල දෙයක් තියෙන්නේ. අපේ හිත ඒ වැඩේට අකමැති. අපි හිත කිව්වොත් ඔන්න මොකක් හරි ගණිත ගැටලුවක් විසඳගෙන ඉන්න කියලා. එහෙම නැත්නම් ඔන්න අතීතයේ වෙච්ච සිදුවීමක් හොඳට විශ්ලේෂණය කරන්න කියලා. අනාගත සැලැස්මක් හොඳට මේ සැලසුම් කරන්න කියලා කිව්වොත් අන්න කැමැති. නිින්ද යන්නෙත් නැහැ. නිදි මරාගෙන උනත් කරන්න පුළුවන්. නමුත් හිතට කිව්වොත් මේ හුස්ම රැල්ලක් දිහා බලන්න කියලා. නැත්නම් වම් පාදය පොළවේ වදිනකොට එන්නේ දැනීමත් එක්ක ඉන්න කියලා. එපා. හරිම ඒකාකාරයි. අනිවාර්යෙන් හිත පැනලා යනවා. නමුත් මෙතන තමයි ගන්න වෙන්නේ. මෙතන තමයි අපිට භවනාමය ඥානයක් අවදි කරගන්න තියෙන්නේ. නිසා අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ පොත්පත්වල ඉන්නකොට පොත්පත් කියවනකොට අපි හිතින් මනසින් විවිධාකාර දේවල් තර්කානුකූලව හිතනකොට අපිට නිින්ද යන්නේ. නමුත් එතන භවනාමය ඥානයක් ඒ තරම් වැඩෙන්නේ එතනත් වැඩෙන්නේ ඔන්න චින්තාමය ඥානයක්, සුතමේ ඥානයක්. නමුත් භවනාමය ඥානයක් වඩා ගන්න යනකොට අපිට අනිවාර්යයෙන්ම මේ සරල භාවයට එන්නම වෙනවා. එහෙම නැත්නම් ඉතින් භාවනාව පටලවා ගන්නවා. ඒ නිසා පොළවේ වදිනකොට පාදයක් අපිට එතන දැනීමක් තියෙනවා. ඒ දැනීමේ සරලව හිත පවත්තන්න. නිස්කලංක මනසක්, පැහැදිලි මනසක්. නැත්තම් ඇතුලේ කතාව අඩු වෙච්ච, නතර වෙච්ච මනසක් අන්න එතන පවත්තන්න පුළුවන් නම් අන්න අපේ භාවනාව සාර්ථකයි. නමුත් එක පාටින් එතනට යන්න බෑ. හිත කියෝනවා, හිත අතීතයට යනවා, අනාගතයට යනවා, මේක මහ එපා වෙනවායි කියලා කියනවා. ඉතින් নানা ප්‍රකාර දේවල් චෝදනා කියනවා. ඒ නිසා ඒවා ඔක්කොම අයින් කරගෙන ඒවට ඒවා හුදු සිතුවිලි පමණයි කියලා නැත්නම් ඒවා මේ මායя මාව අල්ලන්නයි හදන්නේ කියලා තේරුම් අරගෙන ආයෙත් මේ සරල අරමුණු නැවත නැවත නැවත නැවත එන්න කාලයක් යනකොට හැබැයි ඕක තේරෙන්න ගන්නවා. අවසන් ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය ලෙස නාසිකාග්‍රයට සිත යොමු කරමින් පර්යංක භාවනාව කළෙමි. මුලදී සිත බොහෝ ලෙස පිට ගියත් පසුව අරමුණු වෙත තබාගත හැකි විය. විනාඩි 20ක් පමණ භාවනා කරන විට හුස්ම රැල්ල ක්‍රමයෙන් කෙටි වී පසුව නොදැනෙන තත්යකටපත් විය. පසුව නැවත හුස්ම දැනෙන්නට විය. මෙලෙස කීප විටක්ම සිදුවිය. මෙය භාවනාවේ යම් වර්ධනයක් ලෙස සිතමි. භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට මින් ඉදිරියට මා කල යුත්තේ කුමක්දයි පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දිගාසිරි පතමි. හොඳයි. හිත ටිකක් දැන් මෙල්ල වුණාට පස්සේ අපි තුමු දැන් උත්සාහත් වෙන්න يعني මුලින් බුදුන් වහන්සේ කියන්නේ සතෝ අස සති සතෝ පස්ස සති. සතිමත් ඔන්න හුස්ම ගන්නවා සතිමත්ව හුස්ම හෙලනවා. ඊටාම සරල තැනකින් තමයි බුදුරජාණන් වහන්සේ පටන් ගන්න කියන්නේ. එතකොට මේ ආස්වාසය දැනුවත්ව සිද්ධ වෙනවා. නැත්තම් අපි විවිධාකාර වැඩවල යෙදෙනවා. කය හුස්ම ගත්තට අපි ඒ ගැන දන්නේ නැහැ. දැන් අපි කරන්නේ අනිත් වැඩ ඔක්කොම නතර කළා මේ කය નિરાයාසයෙන් කරන ඒ ක්‍රියාවලිය තුළ සිහිය පිහිටවන්න උත්සාහත් වෙනවා. දැන් මේ බලෙන් හුස්ම ගන්නව නෙමෙයි කයට ස්වාභාවිකව හුස්ම ගන්න ඉඩ දීලා අපි ඒ ගැන දැනුවත් වෙනවා. නමුත් අර මුල් කාලේදී ඕක බලන්න ගියාම අනිවාර්යෙන් පොඩ්ඩක් අපි මේක මේ පාලනය කරන ගතියකට ලක් වෙනවා. ඒ ගැනත් බය වෙන්න එපා. මුලදී තමන්ට තේරෙවි සමහරලාට මේ පටන් ගත්ත කාලෙදි මම දැන් මේ ඉස්සෙල්ලා වගේ නෙමෙයි මම බලෙන් හුස්ම ගන්නවා. බලෙන් හුස්ම හෙලනවා. කියලා තමන්ට තේරෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන එච්චර බය වෙන්න එපා. කාලයක් යනකොට ඒකත් සමනය වෙලා යනවා. තමන් අල්ල ගන්නවා මේකෙදි පවත්වන්න ඕන රටාව මොකද්ද නැත්නම් යොදවන්න ඕන වීරය කොච්චරද කියලා තමන්ට තේරෙන ගත්තට පස්සේ ඒවා සමනය වෙලා යනවා. නමුත් මුලදී අර වගේ අපි මේ භාවනා කරන්න ගත්තට පස්සේ බලෙන් හුස්ම ගැනීමක්, බලෙන් හුස්ම හෙලීමක් වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන බය වෙන්න එපා. ඉතින් අර මේ කටයුත්තේ ඔහොම යෙදෙනකොට තමයි ටිකක් ඊළඟට හිත මේ ආස්වාසයේ ප්‍රස්වාසයේ තුල පිහිටන්න පටන් ගන්න. يعني කලින් අතීතයට දුවනවා අනාගතයට දුවනවා. ඒක වළක්වලා ඔන්න දැන් මේ වර්තමානයේ හුස්මෙන් හිත පිහිටවනවා. ආස්වාසය තුල හිත පිහිටනවා. ප්‍රස්වාසය තුල හිත පිහිටනවා. ඔය මට්ටමට ආවට පස්සේ තමයි බලන්න තියෙන්නේ කොහොමද මම මේ ආස්වාසය ප්‍රස්වාසය වෙන් කළ හඳුනගන්නේ. ආස්වාසයට ආවේනික ලක්ෂණ මොනවද? ප්‍රස්වාසයට ආවේනික ලක්ෂණ මොනවද? අන්න පොඩ්ඩක් විමසලා බලන්න. කොහොමද මම මේ දෙක වෙන් කරන්නේ? මං කොහොමද දන්නේ දැන් සිද්ධ වෙන්නේ ආස්වාසයක්ය දැන් සිද්ධ වෙන්නේ ප්‍රස්වාසයක්ය කියලා. පොඩක් මේ විමසලා බලන්න දැන් මේ විමසලා බලන්න කියන්නේ හිතනවා නෙමෙයි. හිතින් හිතනවා නෙමෙයි මේකේ තියෙන විශේෂ ලක්ෂණ හොඳ මේ අවධානයකින් නිශ්ශබ්ද මනසකින් තේරුම් ගන්න. ඒ බඳු දෙයක් මෙතන තියෙන්නේ. නැතුව හිතින් හිතලා මේ විශ්ලේෂණය කිරීමක් නෙමෙයි කියවිලක් නෙමෙයි හිත නිශ්ශබ්ද කරගෙනම බලනවා මෙන්න මෙතන අපි උදාහරණයක් වශයෙන් ආස්වාසය ඔන්න සිසිල්ල දැනෙනවා. ප්‍රස්වාසයේ උණුසුම දැනෙනවා. ඔන්න මේ දෙකේ වෙනසක් Tamanට තේරෙනවා. අන්න වගේ මේ දෙක අතර වෙනස්කම් හඳුනා ගන්න. ඊට පස්සේ ඕක තවත් සාර්ථක වෙනකොට ඔන්න පුළුවන් දැන් මේ ළඟ තියෙන ආස්වාස් දෙකක් පවා 100% සමාන නැහැ. මේවා අතර පවා වෙනස්කම් තියෙන්න පුළුවන්. එකක් දිගට දැනෙන්න පුළුවන් අනිත් එක කෙටිව දැනෙන්න පුළුවන් අන්නේ වෙනස්කම් හඳුනා ගන්න උත්සාහත් වෙන්න. ඊළඟ පියවර වශයෙන් ඒක තමයි කරන්න තියෙන්නේ. ඉතින් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න අවසానයි කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් එහෙම නැත්නම් මොකද්ද මේ කරන්න කියලා තාම කරන්න තියෙන්නේ කියලා පැහැදිලි නැත්නම් කරුණාකරලා ඉදිරිපත් වෙන්න. මොකද මේ වැඩසටහන ඊටාම කෙටි නිසා ටිකක් මේ උත්සාහයෙන් කටයුතු කරන්න උපරිම ප්‍රයෝජනේ ගන්න සාමාන්‍යයෙන් වැඩසටහනක් දවස් 5ක් 7ක් 10ක් වගේ තියෙනවා. මොකද මේ වැඩසටහන දවසෙන් දෙකෙන් අවසන් වෙනවා. ඒ නිසා Tamanට ලොකු මේ ගැඹුරක් කරගන්න බැරි නමුත් මේ දවස් දෙකෙන් මම උපරිම ප්‍රයෝජනේ ගන්නවා කියන අදිෂ්ඨානය තුළ කටයුතු කරන්න. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද නැත්නම් හැමෝටම කරන්න ඕන තියෙන දේ පැහැදිලිද ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කරනකොට එකවරම නාසිකාග්‍රයක් දැනෙනවා උදරයක් දැනෙන තැන් දෙතුන් පොලක් එකවර දැනෙනවා එතකොට මොකද කරන්න ඕනේ එතකොට වැඩියෙන්ම දැනෙන දැනට අවධානය යොමු කරන්න ඒක තමයි කරන්න තියෙන්නේ මොකද හුඟක් තැන් එකපල් දැන් ඔය මුල් අවස්ථාවේදී ඔය කීපයකින් එකක් හඳුනා ගන්න වෙනවා සමස්තයක් වශයෙන් කයට යොමු කරගෙන ඉන්නකොට අපිට ඕන්න පිම්මීම හැකිලීමක් දැනෙනවා අපිට මේක හොඳට දැනෙනවා ආස්වාස් ප්‍රාස්වාසයත් ඊට වඩා අඩුවෙන් දැනෙනවා. එහෙමනම් පිම්බීම හැකිලිම විතරක් තෝරගන්න. ඒ භාවනාව එතන දැන් දැන් අවධානය කය මුළු කය බලනව වෙනුවට අවධානය මේ උදර ප්‍රදේශයේ විතරක් ටිකක් ඒකාග්‍ර කරලා පවත්වන්න උත්සාහත් වෙන්න. දැන් එතකොට මේකේ ගැඹුරට යන්නයි අපි හදන්නේ. මුලදී හැබැයි දෙකක් දැනුණා. මේක දැන් හිමීට අතහැරියා. මේකට විතරක් දැන් විශේෂයෙන් මුළු අවධානය යොමු කරනවා. සීල 100ක් අවධානය දැන් පිම්බීම හැකිලිම භාවනාවට යොමු කරනවා. එතකොට අන්න මේ මේ කමටහනේ ගැඹුරට ගැඹුරට යනවා. නිසා Tamanට හොඳට මේ දැනන තැන් ප්‍රකටව දැනෙන එකක් තෝරගෙන ඒක ඔස්සේ දිගට යන්නයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ බුදුව පදන බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ ඒ පොතක තිබුණා. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ ගොඩක් කර භාවනා කළා. සිත දිනු කරත් ස්වාමීන් වහන්සේ නමන්නේ එක එක් අවස්ථාවලදී සතපී සිටින වෙලාවට එහෙම ඒ කියන්නේ සිත අර මනෝකායෙන් මේ සිත මනෝකායෙන් මේ අර මනෝ හූය කියලා කියලා තිනෝනේ ඒකෙන් අර පිටතට ගිහිල්ලා එක එක තැන්වල සැරසරුවයි කියලා. දැන් ඒ වගේ මේ ලංකාවේ හෝ විදේශ රටක එහෙම කියන සිදුවීම් ගැන තොරතුරු එහෙම දැනගන්න කැමතියි. ඔව් දැන් ඒක ඇත්තට මෙතෙන්ට ගාව ගන්න අවශ්‍ය නැහැ. මෙතෙන්දී අපි සතිපට්ඨානය තුළ තමයි කටයුතු කරන්න යන්නේ. හුඟක් අපි භාවනා පටලවා ගත්තොත් හුඟක් දේවල් එක්ක අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා සතිපට්ඨානය තුළ කටයුතු කරන්න සතිපට්ඨානය තුළදී අපි විශේෂයෙන් සතියට තමයි මුල් තැන දෙන්නේ. සිහිය පිහිටුවීමට තමයි මුල් තැන දෙන්නේ. ඒ හරහා තමයි අපිට සිහිය දියුණු කළා, ඒ හරහා සමාධිය දියුණු කළා, ඒ සමාධිය මත පදනම් කළා විපස්සනාවක් කඩලා වඩලා හිත ටික ටික බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයේ යන්න උත්සාහත් වෙන්න තියෙනවා. අපිට හුඟක් අද සංකීර්ණයි මේ විදාකාර භවනා ක්‍රම. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා පෙන්වන මාර්ගය ඊටම පිරිසුදුයි. ඒ මාර්ගයේ විවිධාකාර මේ දේවල් නැහැ. බුද්ධ වචනේ තියෙන සම්පූර්ණ ඍජු මාර්ගයක් පෙන්වන්නේ. ඒකායනෝයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා තමයි බුදුරජාන් වහන්සේ සතිපට්ඨානය ගැන කියන්න පටන් ගන්නෙ. මහණෙනි මෙන්න මේ ඒකායන මාර්ගයක් තියෙනවා. නොවරදින මාර්ගයක් තියෙනවා සත්වයන්ගේ විසුද්ධිය පිණිස. සත්වයන්ගේ හිත කෙලසුන්ගෙන් නැසීම පිණිස, දුරු කිරීම පිණිස. ඊළඟට ශෝක පරිද්දවාණං සමදික්කමා. හිතේ තියෙන දුක් මේ විවිධාකාර හැඬීම්, වැළකී, වැළපීම් මේවා අයින් කළ දැමීම පිණිස. ඊළඟට දුක්ඛ දෝමනස්සාණං අත්ංගමාය. මේ තමන්ට දැනෙන දුක්, දුම්නස් මේවා දුරු කළා දාන්න. ඥායස්ස අධිගමාය. Tamanට මේ කලින් නොපැමිණිච්ච ප්‍රධාන මේ අපි තුම අධිගමයන්ට පැමිණීම පිණිස නිබ්බානස සච්චිකිරියාය නිවන් සාක්ෂාත් කිරීම පිණිස. යදිදන් චත්තාරෝ සතිපට්ඨාන කියලා බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලි පිරිසුදු ප්‍රකාශයක් කරනවා සතිපට්ඨානය සම්බන්ධයෙන්. ඉතින් අපි ඒ නිසා නිස්සාරණ වනයේදී විශේෂයෙන්ම මේ සතිපට්ඨානය මුල් කරගෙන තමයි භාවනාව කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඒ අර අපි අහලා තියෙන දේවල් අන විවිධාකාර දේවල් තියෙනවා. ඒවා පොඩ්ඩක් පැත්තකින් තියලා පොතේ පතේ අහලා තියෙන දේවල් බණවලට අහලා තියෙන දේවල් ඒවා ඔක්කොම පොඩ්ඩක් පැත්තකට තියලා පුළුවන් තරම් තමන් එක්ක ඉන්න උත්සාහත් වෙන්න. තමන්ගේ කයේ දැනෙන්නේ මොකද්ද කියලා කායනුපසනාව කරසිත සතිමත් වෙන්න. දැනුවත් වෙන්න. අපි දැන් ඊට එහා ගිය කවුරු හරි ඉන්නවා නම් වේදනානුපසනාවක් වඩනවා නම් තමන්ට මේ වේදනාව ස්වરૂපයෙන් වේදනා මුහුණුවරින් මොනවාද දැනෙන්නේ කියලා බලන්න උත්සාහත් වෙන්න. කියන්නේ චිත්තානුපසනාවක නම් ඉන්නේ. කියන්නේ ටිකක් මේවා පහු කළා ගිහිල්ලා චිත්තානුපසනාවක නම් දැන් කටයුතු කරන්නේ. සෑම ඉරියව්වකදීමද සෑම ඉරියව්වකදීම හිත ගැන අවධානයෙන් ඉඳිමින් හිතේ මතුවෙන විවිධාකාර කෙලෙස් ස්වභාවයන්, සිතුවිලි ස්වභාවයන් හඳුනා ගනිමින් චිත්තානුපසනාව යෙදෙන්න. ඒ නිසා මේ සතර සතිපට්ඨානිය යෙදෙනවා නම් අපිට මේ ගමන පැහැදිලිව යන්න පුළුවන්. ප්‍රමාණවත් කියලා හිතනවාද මේ ආධුනික යෝගීන්ට තවතරතුරු මදිද මොන හරි ගැටලු සහගත තැන් තියෙනවද? ක්‍රමයේ අපහැදිලි තැන් තියෙනවද? නැත්නම් දැන් ක්‍රමේ වැටහුණාද? හොඳයි. එහෙමනම් දැන් මම හිතනවා මේ يعني යම් පමණක වැටහීමක් තියෙනවා කරන්න ඕනේ මොකද්ද කියලා අපිට එතනින් පටන් ගන්නයි තියෙන්නේ. ඒ ඒ අනුව කටයුතු කළා Tamanට දැනෙච්ච දේ දැන් ලියන්න. ඒක ඉතාම වැදගත්. ඒ කියන්නේ දැන් අපිට දැනෙනවනේ යමක් කරද්දී අපිට ඕන්න සක්මන් භාවනාවේදී යමක් තේරෙන්න ගන්නවා. ඉඳගෙන භාවනා කරද්දී යමක් තේරෙන්න ගන්නවා. ඒ දේ වචනෙන් නංවන්න. ඒ ඒ දේ වචනෙන් නංවන්නෙත් ඒ කටයුත්ත කරන වෙලාවේදී නෙමෙයි. ඒ කටයුත්ත කරන වෙලාවේදී පුළුවන් තරම් හිත නිශ්ශබ්ද කරගෙන විතර්ක සමනය කරගෙන ඒ කටයුත්ත කරන්න. දැන් භාවනාව අවසන් වුණාට පස්සේ ආයෙත් පොඩ්ඩක් ප්‍රත්‍යක්ෂා කරලා බලලා වෙච්ච දේ ගැන හිතලා බලලා කොලේට ලියන්න. මම මෙන්න මෙහෙම වාඩි වුණා. වාඩි වුණාට පස්සේ මම අපිටම ආස්වාස ප්‍රසආසෙට හිත යෙදුවා. ඒක මම මූල කමටහන වශයෙන් තෝරගත්තා. ඒ වෙලාවේදී ඔන්න මේ විදිහට මට දැනුණා. ආස්වාසයක් ඔන්න සිසිල්ල දැනුණා. ඔන්න ප්‍රසආසයක් උණුසුම්ම දැනුණා. මේ දෙක අතර මම වෙනස හඳුනාගත්තා. මම ඔන්න ඒ ගැන අවධානයෙන් තව හිටියා. කියලා අර තමන් කරපු ක්‍රියාත්ම ක්‍රියාවලිය වචනේන නංවන්න. වචන නංවලා ඒ තමන්ගේ සාර්ථක වෙච්ච පැත්ත මුලින් ලියනවා ඊළඟට මොනවා හරි ප්‍රශ්න නැගුණා නම් ගැටලු සහගත තැන් මතුවුණා නම් ඒවත් ඊළඟට මේකට ඇතුළත් කරනවා. ඊළඟට සක්මන් භාවනාව ගැනත් ලියන්න. සක්මනේදී මම මෙන්න මෙහෙමයි සක්මන් කළේ, මේ විදිහයි මට දැනුනේ. මෙන්න මෙච්චර කාලයක් මම කටයුත්තේ යෙදුණා. ඊට පස්සේ ඔන්න මේ වෙලාවට පස්සේ ඔන්න හිත පිට ගියා. ඊට පස්සේ මම හිත ගෙනල්ලා තියාගත්තා. අන්න ඒ වගේ තමන් මේ කටයුත්ත හදාරපු හැටි, මේ අභ්‍යාසයේ යෙදිච්ච හැටි විස්තර කරන්න. අනේ හරහා තමන්ට මේ කරපු දේ තවත් පැහැදිලි වෙනවා, පිරිසුදු වෙනවා. නිසා මේ කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීමත් ඉතාම වැදගත්. මොකද මෙතන අපි මේ භාවනාවේ යෙදෙන පිරිස සමූහයක් වශයෙන් මේ තමන්ගේ අදහස් හුවමාරු කරගන්නකොට අර හොඳට මේ කමටහන් පිරිසුදු වෙනවා. කොහොමද කරන්න ඕනේ කියලා තේරෙන්න පටන් ගන්නවා. නැත්තම් අපි විවිධාකාර මතිමතාන්තර ඔස්සේ අපේ ධර්ම මතයන් ඔස්සේ යනවා. නමුත් ඊටාම් පැහැදිලිව සරලව පාර කියලා දෙන්න තියෙනකොට අපි සමූහයම ඒ නිවැරදි පාරේ තමයි යන්න තියෙන්නේ. හොඳයි එහෙනම් මම හිතනවා දැනට ප්‍රමාණවත් කියලා දිගට භවනාවේ යෙදෙන්න ඊළඟට යෙදিলা ඒ ලබන අත්දැකීම් විස්තර කරලා ඉදිරිපත් කරන්න අපි හිත නැවතත් තම සාකච්ඡා දෙමුණ ගහනවා. නැවතත් අපි සවස් 5ට අද ධර්ම දේශනාවත් එක්ක මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.